පින්නතුන් මේ සූත්‍ර පාඨය අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයට අයිති සූත්‍ර පාඨයක් තමයි මේ කියුනේ. පින්නතුනේ නීවරණ දැන් මේ සූත්‍ර දේශනාවෙන් නීවරණ පහක් කියුණා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීනමින්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. නීවරණ කියලා කියන්නේ ඇත්තටම ආවරණයක් කියන එක. වළක්වනවා කියන එක. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට කියන නීවරණ කියලා. විශේෂයෙන් ධ්‍යාන සිත් ඊළඟට අපේ ඉලක්කය වනේ අමා මහ නිවනට ලොකුම ආවරණය තමයි මේ නීවරණ. ඥානාදී වශයෙන් උපජනක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා පස්සප්පජිතුන්න දෙන්ති ඉති නීවරණානි. මේ අටකතා පාඨයෙන් පැහැදිලි වෙනවා විශේෂයෙන්ම කුසල් සිත් ඇති වෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට තමයි නීවරණ නීවරණ කියලා කියන්නේ. සාමාන්‍ය පින්නතුනි මේ නීවරණ පහෙන් යුක්ත කෙනාට අධ්‍යාපනයක් ලබන දරුවෙකුට උනා. නිසිසේ ඒ අධ්‍යාපනය හදාරන්න පුළුවන් කමක් නැහැ. මේ නීවරණ වලින් සිත වෙලා ගත්තොත්. එහෙනම් හැම දෙයකම මේ නීවරණ ලොකු ආවරණයක්. ආලෝකයේ තියෙන අඳුර නැහැ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයක්වත් නැහැ. අන්ධකාර ආලෝක දෙක උණුට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක නිවරණ තියෙනවා නම් එතන කුසල් සිත් නැහැ, ධ්‍යාන සිත් නැහැ, යම් කිසි තැනක කුසල් සිත් තියෙනවා නම් ධ්‍යාන සිත් තියෙනවා නම් එතන නීවරණ නැහැ. එහෙමනම් දැන් නීවරණ කියන එක තේරෙනව නේද? නීවරණ කියන්නේ නිවන වළක්වනවා, කුසල් සිත් වළක්වනවා, ලෞකික දිනුව, ලෝකෝත්තර දිනුව සහ මුලින්ම නැති කළ දාන જાතියක් තමයි නීවරණ නීවරණ කියලා කියන්නේ. එතකොට මේ නීවරණ ධර්මවල පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්ද නීවරණය. කාම කාමච්ඡන්ද පංචසු කාම ගුණේසු අදිමත්තරාග සංකාතෝ කාමෝ යේව චන්දනක්කේන චන්දෝ ചാති කාමච්ඡන්தோ කාමය කියලා කියන්නේ අස්කම් බැඳීමෙහි තියෙන අධික කැමැත්ත රාගය. අස්කම් බැඳීම කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට. මේවාට පින්නතුන අපි ඇලෙන්නේ ඇස, කන, නාසය, දිව ඊළඟට මේ කය කියන මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් තමයි අපි මේ වාත යොමු වෙන්නේ. එහෙමනම් කාම ඡන්ද කියලා කියන්නේ මේ කාමයට තියෙන දැඩි කැමැත්ත. සාමාන්‍යයෙන් පොතක් ගැන හිතක් ගත්තාම මේ පංචකාමයක් එක්ක තමයි ඒ පොතක් ගැන සිත පවතින්නේ. බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් පදාරනවා ඉස්සර කාලේ ඔය සත්තු දඩයන් කරන අය එක එක සත්තු දඩයන් කරන් එක එක උපක්‍රම භාවිතා කරනවා. වඳුරන් අල්ල ගන්න ඕන වුණාම එයා කරන්නේ වඳුර එන තැන් වලට ලහටුවක් අලවනවා. يعني ගම් එකක් කොහොල්ල වගේ ගුලියක්. මේක ලස්සනට අර සතා එන තැන අලවලා තියෙනවා. වඳුර ඇවිල්ලා මේක 아무තු දෙයක්. එයාගේ එක අතකින් ගහනවා. ඒක එක අතකින් ගහනකොට එයාට ඇලෙනවා. ඊළඟට අනෙක් පැතින් ගහනවා. එයාටත් ඇලෙනවා. ආබ්දේ කොහලවන්න බෑ. ඊළඟට දකුණු කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. ඊළඟට වම් කකුලෙන් ගහනවා ඒකත් ඇලෙනවා. අතපය හතරම ඇලිලා තියෙනවා. ඊළඟට යාට කරගන්න දෙයක් නෑ. යා මොකද කරන්නේ? මූණෙන් ගහනවා. එතකොට දැන් මේ පක් තැමේ නැල්ල තියෙනවා. අන්න ඒ වගේ කියනවා මේ පුතත්ජන කෙනෙකුගේ හිත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට පුතත්ජන කෙනා ඇලිලා තමයි වාසය කරන්නේ. සාමාන්‍යයෙන් රාහතන් වහන්සේලා රූප බලනවද නේද? උන්වහන්සේලාට චන්ද්‍රාගයක් නැහැ. උන්වහන්සේලා රූපයක් දැක්කොත් දැක්ක විතරයි. හරියට නෙළුම් කොළේට වතුර දැම්මා වගේ කිසිම ඇලීමක් ගැලීමක් නැහැ. දැන් නෙළුම් කොළේට වතුර දාපුවාම ඒක රැල්ලනවද? නැහැ. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ නමකගේ හිත. අපේ කොහොමද? අපේ පින්නතුන් වැලි ගොඩකට තෙල් වක්කලා වගේ. වැලි ගොඩකට තෙල් වක් කරපුවම කොහොමද? කිඳා බහිනවද නේද? අන්න ඒ වගේ තමයි අපි රූප දැක්කහම එතනකින් උදුම විදිහට අකුසල් සිත් අපේ වැඩ කරනවා. ඊළඟට පින්නතුනි කනෙන් ශබ්ද අහපුවාම ඒක කෙලවරක් නැහැ. ඊළඟට නාසයෙන් දිවෙන් ආග්‍රහණය කළා දිවෙන් රස වින්දා කයට පහස ලැබුවා හැබැයි රහතන් වහන්සේ මේ ඔක්කොම කරනවා. නමුත් උන්වහන්සේට ඡන්ද රාගයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සුවිමුක්ත චිත්තෝ බොහෝම සැනසෙල්ල ඉන්නවා. එහෙමනම් පින්නතුනේ අපි හැම දිනාම මේ අනාදිමත් සසර මේ දුක් විඳින්නේ ඇත්තටම මෙන්න මේ ඡන්ද රාගය නිසා. නැත්තම් මෙන්න මේ කාමච්ඡන්දය නිසා. එහෙමනම් මේ කාමච්ඡන්දේ නැත්නම් මේ කැමැත්ත කියන එක අපි කවුරුත් දැන් මේ බණහම හැමෝම කැමැත්තට කැමති නැද්ද? කැමති දේවල් ලැබෙනවට කැමති කැමති ඇඳුම් වලට කැමති නේද? කැමති ආනවහන වලට කැමති. රූපේ ලස්සන වෙනවට කැමති. ඉතින් පින්නතුනේ කැමැත්ත කියන එක අපේ ජීවිතේට බද්ධ වෙලා තියෙන නේද? සාමාන්‍යයෙන් කෙනෙකුට කැමැත්ත නම් හොඳ නැති දෙයක් හැටියට පේනවද? පේන්නේ නැහැ. නමුත් බලන්න දැන් මෙතන මේ බණහාන හැම කෙනාම මේ ජීවිතේ වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. අද ගෙදර ගිහිල්ලා ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න. මේ පින්නතුල්ලා මේ ජීවිතේ යම් කිසි දුකක් වින්දනක් ඒ සෑම වේදනාවක් ඉඳලා තියෙන මේ කැමැත්ත මුල් කරගෙන හොඳට හිතලා බලන්න. දැන් බලන්න ලෝකේ කොච්චර මිනිස්සු මැරෙනවද? අපිට ගාණක්වත් පේනවද? අපිට ගාණක්වත් අපි නිකන් බොහොම සාමාන්‍ය විදිහට අර මේ මෙච්චරක් නැගලා අත්තරක් නැගලා hinaවගේ කතා කරන්නේ. හැබැයි අපි කැමති කෙනෙක් මරුණොත් කොහොමද? අපිට ලොකු බලපෑමක්. ඒ ලෝකේ කොච්චර හොරකම් සිද්ධ වෙනවද? අපිට ගාණක් නැහැ. නමුත් අපි කැමති දෙයක් ගත්තොත් අපට ඒක ලොකු බලපෑමක්. එහෙමනම් පින්නතුනි මේ කාමච්ඡන්දය මේ කාමච්ඡන්දය කියලා කියන්නේ පංචකාමයට තියෙන ලොකු කැනැත්තක්. එතකොට මේ කාමච්ඡන්දය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අරමුණු සුබ වශයෙන් සැලකේ. සුබ නිමිත්තම් වික්කවේ අයෝන්සෝ මනසකරෝතෝ ආදි වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා මේ කාමච්ඡන්දේ ඉපදීමට අරමුණු සුබ වශයෙන් සැලකීම. අයෝන්සෝ මනසකාරයෙන් නොමගින් මෙනෙහි කිරීම තමයි ප්‍රධානම හේතුව. පින්නතුල දන්නවනේ යෝනිසෝ මනසකාරයත් අයෝනිසෝ මනසිකාරයක් කියන දෙක දාන්නව නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගත ਸਰවඥතා ඥාණයෙන් දකින වටිනාම දේ තමයි යෝනිසෝ මනසිකාරය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාारण මහණෙනි මම දකින භයානක්මක දේ තමයි අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? දැන් මේ දේශනාව පහළට පහළට එනකොට අපි මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් සාමාන්‍ය මට්ටමකින් හරි අපි තේරුම් ගන්න තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අහුවොත් නියත්තු කියන්නේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරය. අනුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය. ඒක හරි. තම පතේ හිතට වදින විදිහට මේක තේරුම් ගත්තොත් දැන් පින්නතුනේ අපි මේ ඇහෙන් රූප බලනවා නේද? ඊළඟට කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා. ඊළඟට කයෙන් පහස ලබනවා. එතකොට මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. අපි ద్వාරත්‍රය ගත්තොත් මම හිතන මේක ලේසි. ద్వාරත්‍රය කියන්නේ අපි කය, වචනය, සිත. ඉතින් අපි මේ වචනෙන් කතා කරනවානේ. කටින් කතා කරනවා. ඉතින් කටින් කතා කරනකොට අපි කිසියම් හේල්ලක් බැලිල්ලක් මොකුත් නැහැ. ඔහේ වචන පිට කරනවා නම් අන්න ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් හිතට එන්නේ මොනවද ඔහේ කියනවා. ඒකේ කිසිම දෙයක් හොයන්නේ නැහැ. ඒක තමයි පින්නසල අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි කටින් වචනයක් පිට කරනකොට අපි ඒක දෙපැත්ත හිතනවා. මම මේ කියන්න යන වචනේ සත්‍යද අසත්‍යද? එහෙමනම් අසත්‍ය නම් කියන්නේ සත්‍ය නම් කියනවා. නෑ සත්‍ය නම් කියන්නේත් නෑ. මොකද හැම ඇත්තම කියන්න ගියොත් අපි අමාරු වැටෙනවා. ඊළඟට අපි කල්පනා කරනවා මේ සත්‍ය කීම තුළින් අපිට අර්ථයක් සිද්ධ වෙනවද? අනර්ථයක් සිද්ධ වෙනවද? මේක කුසල්ද? මේක අකුසල්ද? මෙන්න මේ විදිහට මෙනෙහි කරලා අනර්ථය බැහැර කරමින් අර්ථය ළඟා කරගනිමින් අර්ථාන්විතව කටයුතු කිරීමයි කොටින්ම කිව්වොත් යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. හිතන්න බලන්න අපි මේ කටින් වචනයක් පිට කරන්න කලින් ඒකේ දෙපැත්ත හිතනවා නම් මේක කුසල්ද අකුසල්ද කියලා හිතනවා නම් කවදාවත් වචනෙන් අකුසලයක් වෙයිද? බොරුවක් කියෙන්නේ නැහැ. කේලමක් කියෙන්නේ නැහැ. හිස් වචනයක් කියෙන්නේ නැහැ. පරස වචනයක් කියෙන්නේ නැහැ. ඔය විදිහටම පින්නතුනේ කයෙන් වැඩ කරනකොට අපි හිතුවොත් මම මේ කරන් යන වැඩේ කුසල්ද අකුසල්ද කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් කවදාකවත් කයින් වැරදි වෙනවද? නැහැ. සිතින් උනත් එහෙමයි පින්නතුනේ සිතන සිතුවිලි පවා එයා මෙනෙහි කරනවා නම් අනේ මම මේ මොනවද හිතන්නේ? එහෙමනම් පින්නතුනේ ඔය විදිහට ద్వාරත්‍රයෙන්ම වැඩ කරනකොට නුවණින් කල්පනා කරලා කරනවා නම් කවදාවත් අකුසල් වෙන්නේ නැහැ. එතකොට බලන්න මේ නුවණින් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මම දකින වටිනාම දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. ඒ වගේම භයානකම දේ තමයි අයෝනිසෝ මනසිකාරයේ හිතන්නේ බලන්නේ නැහැ. ඔහේ කට තේනවා ඩෝං ගාලා දානවා. එතකොට පින්න තුනේ ඒ වගේ මොන තරම් අකුසල් සිද්ධ වෙනවද කියලා ඒ දන්නේ නැහැ. එහෙමනම් ඒ වගේ තමයි මේ කාම රාගය ඇති වෙන්නේ ප්‍රධානම දේ තමයි අරමුණක් දැක්කහම ඒක සුබ වශයෙන් හිතනවා ශා ලස්සනයි මේක රසයි මේක මෙහෙමයි අරමයි ඔය විදිහට හිතනකොට පින්නතුනි හිතන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් අයෝනිසෝ මානසිකාරයෙන් හිතනකොට ඒ කාමච්ඡන්දේ වැඩි වෙනවා එහෙමනම් මේ කාමච්ඡන්දය මැඩ පවත්තන්න තියෙන එකම මාර්ගය තමයි අසුභ භාවනාව නත්තේතාදි සම්මිත්තං යථා කාය ගතා සතිය කියලා ධර්මයේ සඳහන් වෙනවා රාග ප්‍රහාණයට කියන හොඳම බෙහෙත තමයි අසුර භාවනාව කායගත සතිය සාමාන්‍ය මේ කායගත සති භාවනාව පින්නතුනි හරීම වැදගත් මොකද සාමාන්‍ය ප්‍රෞಢිත ජීවිතයක් ගත කරන කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම අසුභ භාවනාව අවශ්‍යයි. ඒ වගේම මෛත්‍රී භාවනාවක් අවශ්‍යයි. මෛත්‍රියයි අසුභයයි වඩන්නේ නැති පැවිද්දෙකුට හරියට මහානකම කරගන්න බෑ. මොකද ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට මේ සමාජයේ ජීවත් වෙන මේ පින්නතුන්ලාට අසුභ භාවනාවයි මෛත්‍රී භාවනාවයි බොහෝම වැදගත්. එහෙමනම් පින්නතුනේ දැන් පින්නතුලට මේ කාම ඡන්දය කියන එක පිළිබඳව යම්කිසි අදහසක් ඇති වුණා. එහෙමනම් මෙන්න මේ කාම ඡන්දය, රාගය, ආසාව, කැමැත්ත, ලෝභය මේකම চৈতසිකේ කියන්නේ. හොඳට මතක තියාගන්න මේ අනවරාග සංසාරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ මෙන්න මේ চৈতසිකේ නිසා. එහෙමනම් මේ চৈতසිකේ පින්නතුනේ ඔන්න අපි ආසාව අතහරිනවා කියලා අතහරින්න බෑ. ක්‍රමානුකූලව පියවරෙන් පියවර අපි මේ වැඩ පිළිවෙල ඉදිරියට යන්න ඕන. ප්‍රාථමික වශයෙන් අපි දන් දීම තුළින් මේ ලෝභය ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒක හැබැයි ප්‍රාථමික වශයෙන්. ඊළඟට පින්නතුනේ මේ ලෝභය අඩු කරන්න පුළුවන් සීලයෙන්. ඒක සීලයෙන් ගලවන්න පුළුවන් කොටසක් තියෙනවා. සීලවන්තකම. හැබැයි එතනින් විතරක් සෑහීමකටපත් වෙන්න බෑ. ඊළඟට සමත භාවනාව. භාවනාවෙන් ගලවන්න පුළුවන් කොටසක් තියෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ විපස්සනාවෙන් තමයි මේක සහ මුලින්ම නැති කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ කාමය හැම වෙලෙම ඔටුන්නක් කරගෙන කාම සංකල්පනා තුළ ඉන්න අයට පින්නතුනේ කවදාකවත් මේ ධර්ම මාර්ග ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි කොහොම හරි මේ කාමය, මේ කැමැත්ත, මේ ආශාව අපි ඒකාන්තයෙන් පාලනය කරගන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ වදාළේ මේ කාමය කියලා කියන්නේ මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වඩකෙක් වගේ කිව්වා. මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකයාගේ ස්වභාවය මොකක්ද? සරියුත් මහරහතන් වහන්සේක තැනක වදාරනවා එක සිටුවරයෙක් කෙරෙහි සාමාන්‍ය මිනිස්සෙක් වෛරයක් වැඩ ගන්නවා. හැබැයි සිටුවරයා ළඟට කිට්ටු වෙන්න බෑ. සිටුවරයා බොහොම ආරක්ෂිත ආරක්ෂා සහිතව ඉන්නේ. හැබැයි මේ සාමාන්‍ය මිනිස්සයා මොනවා හරි හේතුවක් නිසා සිටුවරයා කෙරෙහි වෛරයක් හදා ගන්නවා. සිටුවරයා මරණවම කියලා හිතනවා. නමුත් සිටුවරයා ළඟට කිට්ටු වෙන්න බෑ. මෙයා මොකද කරන්නේ? සිටුවරයාට තියෙන ලොකු වත්තක්. මේ වත්තේ වැඩට යනවා. බොහෝම පිළිවෙලට වැඩ කරනවා. සිටුවරයා පහදිනවා. හොඳ හොඳට වැඩ කරන කෙනෙක් නේ. පැහැදිලා මෙයා gedara වත්ත වැඩට යනවා. gedara වත්ත වැඩක් බොහෝම හොඳට කරනවා. තවත් සිටුවරයා පහදිනවා. ක්‍රමානුකූලව දැන් මේ මිනිස්සුන් ගේ ඇතුළටම ගන්නවා. ගෙවල් සුද්ධ කරන්නේ, ගෙවල් අතු ගන්නන්නේ හැම දෙයක්ම කරන්න මෙයා. හැබැයි දැන් සිටුවරයා පැහැදිලා ඉන්නේ හොඳ කෙනෙකුටද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙකුට තමයි පැහැදිලා ඉන්නේ. අන්තිමට පින්නසුනි සිටුවරයා තමන්ගේ කාමරේ ඇඳට ඇසිරිලා දාන්නත් ඕන මෙයා. ඒ තරම් උත්සාහයි. අන්තිමට මේ සිටුවරයා නිදාගන්නේ මේ මිනිස්සයා ඉන්නවා නම් දොරවල් නැරලා ඒ තරම් උසාසමත් වෙනවා. එහෙම නිදාගත්ත දවසක මේ මිනිස්සයා කඩුවක් අරගෙන අර චිතුවරයක වෙල්ල කපලා දානවා. සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මේ කාම ඡන්දේ කියලා කියන්නේ තුන්න වගේ එකක්. අපි හැමෝටම තේන්නේ මහා පොදුම මිත්‍රෙක් වගේ. හැබැයි පින්නතුනේ මෙයා තමයි අපේ විනාශය සිද්ධ කරන්නේ. දැන් බලන්න ආදිත්ත පරියාය සූත්‍රය අහලා තියෙනව නේද? හරි වැදගත් සූත්‍රයක්. ආදිත්ත පරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා යම්කිසි පුද්දලේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව ආසාවෙන් කාමච්ඡන්දයෙන් ඒ රූපේ හා සම්බන්ධව සිත පවත්වනවට වඩා හොඳයි කියනවා චිත්ත යකඩේකින් එහාට යනගන්න එක. මොකද එහෙම මේ යම් කිසි දෙයක් කෙරෙහි ආශාවෙන් සිත පවත්වන වෙලාවේ කෙලින්ම මරුණ තපයි. සාමාන්‍ය දරුවෙක් කෙරෙහි වුණත් එහෙමයි. කරයන් පින්නතුනේ අපි මේ ධර්මයේ කියන්නේ ධර්මයේ තියෙන දේවල් මේ කියන්නේ. හැබැයි දැන් මේ පින්නතුලට හිතෙන් මේක අහනකොට එහෙනම් ඉතින් අපිට සුගතිගාමි වෙන්න බෑනි කියලා. නේද? මොකද අපි සෑහෙන දේවල් වලට බැඳිලා ඒ හා සම්බන්ධව නිතර සිත පවත්නවා. පින්නතුනේ මේ සඳහා අවශ්‍ය කරන්නේ අවබෝධය. අවබෝධය කියලා කියන්නේ ඇත්තටම මේ ලාංකික මිනිස්සුන්ට කනගාටුවෙන් වුණත් මේක කියන්න නම් සිද්ධ වෙනවා. බටහිර අයට පින්නතුනේ ධර්මයේ නැතත් සමහරවිට තේරුම් අරන් තියෙනවා. අපිට තියෙන පුංචි දෙයක් තේරුම් ගන්න විතරයි. මොකද සතාගත ධර්මයේ අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් මේ ගිහි ජීවිත ගත කරන මේ පින්නතුල්ලට විවාහ වෙන්න එපා කියලා නෑ කොතනවත්. වාහනයක් ගන්න එපා, ගයක් හදන්න එපා, ඉඩමක් ගන්න එපා, ළමයි හදන්න එපා කියලා තියනවද කොහොමද? නෑ එහෙම එකක් නෑ. මෙතන තියෙන්නේ ඕන පින්නතුනේ අවබෝධය. අවබෝධය කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. අපි වාහනයක් ගන්නවා. හැබැයි හිතන්න ඕන මේ වාහනේ මේ ජීවිතේට විතරයි. නමුත් අපේ අයට වරදින්නේ වාහනේ අහලෝකයට අරගෙන යන්න තමයි කල්පනාව. ඒ තරම් බැඳෙනවා. බිරිඳක් ඉන්නවා. බිරිඳ මේ ජීවිතේට විතරයි මේ සංසාරේ කල්ප කෝටි ගණන් වල මොනතරම් බිරිඳ දෑවුරු ඉඳලා තියෙනවා. ඉතින් මේ ජීවිතේට විතරයි. දරුවොත් එහෙමයි. යුතුයකම් කරන්න ඕනේ. කොහොම ආදරෙන් ඉන්න ඕනේ. හැබැයි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතේට විතරයි මේ ටික. පින්නතුනි මට නම් හිතෙන්නේ අපේ බොහෝ දෙනා අපාය යන්නේ විහි. මේ අවබෝධය තිබුණා නම් ඇත්තටම කිසි කෙනෙක් අපායට වැටෙනවා කියන්නේ අමාරුයි. එහෙමනම් සෝ දැන් පින්නතුනට තේරෙනවා මේ කාමච්ඡන්දේ කොච්චර අනතුරක් වෙනවද කියලා. දැන් අපි දැන් මෙතන යන ගමන් ලක්ෂණ රූපයක් දකිනවා. ඒ ඒහා සම්බන්ධව සිත පවත්වනලා කෙලින්ම ධර්ම අපායන. ඒ නිසා පින්නතුනි දැන් මේක හොඳට අපි තේරුම් ගන්න ඕන. මොකද අපේ ජීවිතේ මොන වෙලාවෙද කියලා කියන්න බෑ. එහෙමනම් පළවෙනි නිවරණය තමයි නිවන ආවරණය කරන පළවෙනි නිවර්ණ තමයි කාමච්ඡන්දේ. දෙවෙනි එක මොකද්ද? ව්‍යාපාදේ. ව්‍යාපද්‍යති විලක්ෂති තේතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයටපත් වෙනවා නම් ඒකට ව්‍යාපාදේ කියනවා. දැන් බලන්න රස පිළුණු වුණාම ආහාරය පිළුණු වුණාම සාමාන්‍යයෙන් පිරිසංගත හතෙක්වත් ඔබ කන්න කැමතිද? ඒගොල්ලෝ ගෙවල් වල බල්ලෝ ඉන්නවා. පිරිනිවිච්ච ආහාර බල්ලට දුන්නු කනවද? කන්නේ නැහැ. ඒ තරම්ම පින්නතුන ඒකට කවුරු ප්‍රිය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයාත් හරියට පිරිනිවිච්ච ආහාරයක් වගේ. පිරිනිවිච්ච ආහාරයේ කිසි ස්වභාවයක් නැහැ, ප්‍රිය භාවයක් නැහැ. අන්න ඒ වගේ තමයි ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා. මූල පුරාම මේ බව ඇති කරන්නේ මේ ගතිය ඇති කරන්නේ ක්‍රෝධය නිසා. මේ ක්‍රෝධයේ අනිවරණ අවස්ථාවක් නැහැ. සෑම දෙයකටම පින්නතොට මේ කාවරණයක්. එහෙමනම් මේ ක්‍රෝධය ඇති වෙන ආකාරය අපි බලන්න ඕන. දැන් මේ පින්නතුල්ලා ගොඩාක් මිනිස්සු අපිව හම්බුනහම කියන දෙයක් තමයි අනේ හාමුදුරනේ මට හරියට කේන්ති යනවා කියන්නේ. එහෙමනම් කේන්ති යන මේ ක්‍රෝධය පිළිබඳව අපි හොඳට කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ක්‍රෝධ හිතකින් මරුණොත් ඒත් ඉතින් දුගති ගාමයි. එහෙනම් ක්‍රෝධය ඇති වෙන ක්‍රම කීයක් තියෙනවද? අපිට තරහ ඇති වෙන ක්‍රම කීයක් තියෙනවද? තරහ ඇති වෙන ක්‍රම 10යි තියෙන්නේ. මේගොල්ලෝ හිතයි අපෝ 10ට වැඩි මට කොච්චර දේවල් වලට තරහ යනවද කියලා හිතේ. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ දසමෙට දේශනා කරනවා මට කේන්ති ඕනම කෙනෙකුට කේන් කියන්නේ ක්‍රම 10කට. ආකාර 10යි. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා දසහකාරයේහි කෝදෝ ජායති. අනත්තම්ය අතරීති කෝදෝ ජාති ආදි වශයෙන් නිද්දේශ පාළියේ සඳහන් වෙනවා පළමුවෙන්ම පළවෙනි එක තමයි අසවලා යම් කෙනෙක් අසවලා මට වැඩක් කළේය අතීතෙන් හිතෙනවා අවඩක් කරයි. ඒ කියන්නේ වර්තමානයේ හිතනවා. අනාගතයෙන් හිතන අවඩක් කරන්නේය කියලා. ඒක තුනයි. එහෙමනේ අපි කේන්ති ගන්න නේද? කවුරු හරි අපිට වරදක් කරා නම් ඉස්සර කරපු එකක් හිතලා අපි කියනවා යාමට මේ වගේ දෙයක් කළා කියලා අපි කේන්ති ගන්න නැද්ද? කේන්ති ගන්නවා. ඊළඟට පින්නතර මොනවා හරි වැරද්දක් මේ වර්තමානයේදී වස්තු කතාවේදී වුණත් වචනයක් වැරදිච්ච ගමන් අපිට කේන්ති යනවා. ඊළඟට අනාගතෙන් කල්පනා කරන මට මෙයා අතීතය හොඳක් කළේ නෑ. වර්තමානය හොඳක් කරන්නෙත් නෑ. එහෙනම් අනාගතේ බලාපොරොත්තු වෙන්න බෑ. මෙයා මට කවදා හරි අනාගත තවඩක් කරනවා කියලා ඔන්න කේන්ති ගන්නවා. ඒක ක්‍රම තුනයි. ඊළඟට පින්නතුලි තමන්ට නැතත් තමන්ගේ දරුවෙකුට තමන්ගේ මහත්යට තමන්ගේ බිරිඳට තමන්ට සම්බන්ධ කෙනෙකුට ඒ විදිහටම හිතනවා අවඩක් කළේය අතීතේ හිතනවා. අවඩක් කරයි වර්තමානයේ හිතනවා. අවඩක් කරන්නේය අනාගතෙන් හිතනවා. ඒක ක්‍රම 3යි 6යි. ඊළඟට තමන්ගේ හතුරෙකුට තමන් කැමති නැති කෙනෙකුට තමන්ගේ හතුරෙකුට හිත වැඩක් කළේ අපේ තරහකාරයෙකුට කවුරු හරි උදව් කරනවා නම් අපි කැමතිද? කැමති නැහැ. අපි හිතමු දැන් ගෙදරක නෝනායි මහත්තයා ඉන්නවා. නෝනා යම් කිසි කෙනෙකුට කැමති නැහැ. මහත්තයාට උදව් කරනකොට නෝනා කැමතිද? එයාට තරහ යනවා. එතකොට බලන්න ඒ වගේ තමන්ගේ හතුරෙකුට හිත වැඩක් කලේ කරයි කරන්නේ කරන්නේ කියන කාලත්‍රයෙන් අපි ඒක අනාගත වර්තමාන කාලත්‍රයෙන් හිතනවා. එතකොට ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. දැන් නවයයි. මේ නවයට පින්නතුනි අත්තාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. අත්තාන කෝපය කියන්නේ මොකක්ද? අත්තාන කෝපය කියලා කියන්නේ කෝප නොකළ යුතු දේවල් කිරී කිපෙනවා. ඒ කියන්නේ වැස් ඔන්න වහිනවා සමහර වහිනකොට කිපෙනවා. හැම වෙලෙම කිරිචිරිය කියලා ඔන්න බයිනවා. කේන්තියෙන් ඉන්නවා සමහර. හොඳටම අවුව පායනවා පුදුම අවුවක් එන මොන එතනක් හිතෙනවා. වැඩි ඕන නෑ පින්නසුන දැන් පාරේ යනකොට තමන්ගේ කකුලේ පාරේ තියෙන ගලක් හැප්පෙනවා. මම දැකලා තියෙනවා සමහර පුද්දලෝ විලුඹෙන් අර ගලට ගහනවා. ඒක බලන්න ඒක අස්ථාන කෝපේ නෙවෙයි. අස්ථාන කෝපේ. එතකොට බලන්න මෙන්න මේ 10න් තමයි මේ ලෝකේ හැම කෙනෙකුටම කේන්තියන්නේ. ඒත් අපිට මේ පින්නතුලට කේන්ති යනවා නම් කේන්ති යන්නේ ඔන්න ඔය ක්‍රම 10යි. එහෙමනම් මේ කේන්ති අපි පාලනය කරගන්න ඕන. මොකද කේන්තිය කියන එක හරි භයානක එකක්. මේ කේන්ති ඇති වෙන්නේ එතකොට පටිග නිමිත්තක් හම්බුනහම ගැටෙන අරමුණක් හම්බෙනවා. අපි මේ ස්ථානයෙන් එළියට යනකොට අපි අකමැතිම පුජ්‍යලය හම්බෙනවා කියලා හිතන්නේ. ඒ අකමැතිම පුජ්‍යලයා කියලා කියන්නේ ගැටෙන අරමුණක්. ගැටෙන අරමුණක් හම්බෙනකොට අන්න අයෝනිසෝ මනස්කාරය එනවා. ආ මෙයා මට දැම්මා. මට ගැහුවා. මාව පැරද්දුවා. මට මෙහෙම කරා. අර අයෝනිසෝ මනස්කාරයෙන් ඔක්කොම මතක් කරලා දෙනවා. අක්කොච්චි මං අවදි මං අදිනි මං අහසෙමේ. මෙයා මාව පැරද්දුවා. මට මෙහෙම කරා. අරම කළා. කියලා අර ටික තමයි මතක් කරගන්නේ. ඒක මතක් කරගන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනස්කාරය. යෝනිසෝ මනස්කාරය නෙවෙයි. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට මේ ගැටීම වැඩි වෙනවා. එහෙමනම් පින්නතුනි මේ ගැටීම පාලනය කරන්න තියෙන හොඳම බෙහෙත මොකක්ද? මෛත්‍රිය. විවසීම. එහෙමනම් මේ මෛත්‍රී භාවනාව සමහරු හිතන්නේ බොහොම ප්‍රාථමික භාවනාවක් කියලා. එහෙම නෑ. ගැටීම කඩන්න තියෙන හොඳම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මම දැකලා තියෙන සමහර අය ඇහිලා තියෙනවා මට. කවුරු හරි අම්මා කෙනෙක්වත් මම මෛත්‍රී වඩන්නේ කියලා. එතන විපස්සනා වඩන, ආනාපාන සතිය වඩන, තව ලොකු ලොකු භාවනා වඩන අය ඉන්නවනම් ආනේ ඔයා තාම මෛත්‍රියද කියලා අහනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හිතන්නේ මේ ලදරු පාසල් කාලේ ඉස්කෝලේ යන කාලේ මෛත්‍රිය වඩපු නිසා දැන් ලොකු වුණාම කෙලින්ම විපස්සනාව තමයි ඕන කියලා. නෑ පින්නතුනි මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යයි. එහෙමනම් ගැටීම ගලවන්න මේ නිවන ආවරණය කරන දෙවනි ක්ලේශ ධර්මය මේ ව්‍යාපාදේ නැතිකරන්න එකම බෙහෙත තමයි මෛත්‍රිය. එහෙමනම් මේ මෛත්‍රිය ඉවසීම තමයි මේ නිවරණයට තියෙන එකම ප්‍රහාරය. බලන්න බුදුරජාණන් වහන්සේ වදාारणවා කන්ති බලම් බලානිකම්. ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි ඉවසීම. බලන්න මේ වචන පින්නතුරු නිකන් හුළඟේ පාකල් අරින්න එපා. දැන් බලන්න ලෝකේ කොච්චර ආරක්ෂක බලමුළු තියෙනවද බලන්න. හැබැයි ඕනම ආරක්ෂක බලමුළුවට ප්‍රත්‍යහාරය ලෙවෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝකයේ තියෙන ලොකුම ආරක්ෂිත බලල්ල තමයි ඉවසීම. කන්ති හියෝන විජ්ජති. ඉවසීමට වැඩි තරම් යහපතක් නැහැ. කන්ති පරමන් තපෝ ඉවසීම තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම තපස. බලන්න බුදුරජාණන් වහන්සේ කෝටි ප්‍රකෝටි ගණන් ශික්ෂාපද පණෙව්ව අපිට. පනවල අන්තිමට උන්වහන්සේ වදාරනවා කන්ති පරමං තපෝ උතුම්ම තපස තමයි ඉවසීම. එහෙමනම් පින්නතුනි පුළුවන් තරම් අපි ඉවසීම හදාගන්න ඕනේ. කේන්තිය පාලනය කරගන්න ඕන. මොකද මේ ද්වේෂයෙන් අපට යහපතක් නම් වෙන්නේ නැහැ. මොකද මේ බුද්ධ වචනේ වෙනස් වෙන්නේ නේද? මේ දේශය ආවරණයක් කිව්වනම් ඒක ආවරණයක්ම තමයි. එහෙමනම් අපේ ලෞකික ලෝකෝත්තර කියන උපේ ආර්ථේම කෙලසලා දානවා මෙන්න මේ දේශයෙන් නැත්නම් ව්‍යාපාදයෙන්. ඊළඟට පිළිතුරු තීන මිද්ද. තීන මිද්ද කියලා කිව්වහම මෙතන චෛතසික දෙකක්. චෛතසික කියලා කියන්නේ සිතුවිලි දෙකක්. තීන එකක් මිද්ද එකක්. එතකොට දැන් මෙතන පංච නීවරණ කියලා කිව්වට අභිධර්ම පිටකේ නම් කියන්නේ අට නීවරණාසින්. නීවරණ නාමයෙන් වදාළ ධර්ම අටක් තියෙනවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනය, මිද්දය, ඊළඟට කියන උද්දච්ච එකක්, කුක්කුච්ච එකක්, විචිකිච්ඡාව එකක්, ඊළඟට අන්තිමට අවිජ්ජාවත් නැත්නම් නීවරණයක් ඇටියට පෙන්නනවා. ඒකට අවිජ්ජාවත් එක්ක අස්ස නීවරණාසයුම් නීවරණ නාමයෙන් වදාළ ධර්ම කීයක් තියෙනවද? අටක් තියෙනවා. හැබැයි ඉතින් මෙතන එකක් වශයෙන් පෙන්නලා තියෙන මේ දෙකෙන්ම කෙරෙන කාර්ය එක හා සමාන නිසා. තීනේ කියලා කියන්න පින්නතුනේ සිතෙහි අලසකම කම්මැලි ගතිය. එතකොට බලන්න අලසකම කම්මැලිකම කියලා කියන්නේ නිවනට ලොකු ආවරණයක්. ඊළඟට මිද්ද කියලා කියන්නේ සයිතසිකයන්ගේ අලස කම්මැලිකම. සයිතසික කියලා කියන්නේ සිතයි සිතුවිලි දෙකක් නෙවෙයි. ඒකට සිතේ අලසකම තමයි අ තීන මිද්දේ කියලා කියන්නේ සයිතසිකයන්ගේ සිතුවිලි වල අලස කම්මැලිකම. ඉතින් මෙතන මෙහෙම තේරුම් ගන්නකෝ අලස කම්මැලිකම තමයි මෙතන තීන මිද්ද කියලා කියන්නේ. එහෙමනම් මේක නීවරණයක්. දැන් බලන්න කොච්චර දක්ෂතාවක් තිබුණත් මේ තීන මිද්දේ තියෙනවා නම් කෙනෙකුට ඉගෙන ගන්නවත් බැහැ නේද? භාවනාවක් කරන්න බෑ, දානයක් දෙන්න බෑ, සීලයක් රකින්න බෑ. හැම වෙලෙම කම්මැලිකම. එහෙමනම් මේක අනිවාර්යයෙන්ම නිවනට ආවරණයක්මයි. එහෙමනම් මේ තීන මිද්දය පාලනය කරගන්න තියෙන හොඳම දේ තමයි ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ අවස්ථා තුන. ඒ කියන්නේ පින්නතුනි අර උත්හාන වීරිය. අපි සාමාන්‍ය ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ අරමුණට යනකම් පස් කාල හරි යනවා කියලා කියනවනේ මිනිස්සු. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි මේ වීරිය කියන එක හරිම අවශ්‍යයි මේ ගමනට. වීර්ය නැතුව අපට යන්න පුළුවන් කමක් නැහැ. මොකද වීර්ය කියන්නේ? දැන් මේ පින්නතුන මෙතන මගේ දිහා බලාගෙන බනහනවා. මේ සුදු ඇඳගෙන මගේ දිහා බලාගෙන ඉන්නකොට මට 100ට 100ක්ම කියන්න පුළුවන්ද මේ හැමෝම වීර්යෙන් බනහනවා කියලා. ඒ කියන්නේ මේ ධර්මාරම්මනේ කෙරෙහිම හිත තියාගෙන බනහනවා කියලා කියන්න පුළුවන්ද? බැ. කය මෙතන කියලා හිත වෙන කොහරි කියලා ඉන්න බෑ. පුළුවන්. එහෙම අයට වීරිය නැහැ. දැන් මේ අපි මේ විහාරස්ථානයට ආවා. මේ විහාරයට ඇවිල්ලා කාගේ හරි ඇඳුමක දෝෂයක් පේනවනම් යාට වීරිය නැහැ. කාගේ හරි කතාවක දෝෂයක් පේනවනම් යාට වීරිය නැහැ. Taman ආවේ බනහන්න නම් ඒ බණ ටික අහගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ කාලය තුල අකුසලයට පත් කරමින් කුසල් උපදවමින් මේ කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා වීරිය කියලා. එහෙමනම් පින්නතුනේ මේ වීරිය අවශ්‍යයි තීන විද්‍යේ පාලනය කරන්න. ඒක ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ අපි ගොඩාක් අයට කියනවා මේ ආරම්භ ධාතු. වැඩ ලොකුවට පටන් ගන්නවා. නේද? හැබැයි පටන් ගන්නවා විතරයි පින්නතුනේ නික්කම ධාතුව නැහැ. පවත්තගෙන යන්න සමහරුන්ට බෑ. හැබැයි සමහරු ඒකත් කොහොම හරි පවත්තගෙන යනවා. හැබැයි පරක්කම ධාතුව නැහැ. වැඩේ ඉවර කරලා ඒ සහතිකේ නැත්නම් ඒ අන්තිම ප්‍රතිඵලයට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලන්න පන්තියක් වුණත් අපි දහම් වැඩට සහනක් බලන්න මුලින් පටන් ගන්නකොට වැළෙනු කැඩිනවා. හැබැයි පින්නතුනේ අවසන් කරනකොට දෙන්නයි තුන් දෙනා. ඒ මොකද අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්ම ධාතු කියන මේ අවස්ථා නෑ. එහෙමනම් මේ අවස්ථා තුන තියෙන්න ඕන තීන විද්‍යාව පාලනය කරන්න. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ. දැන් කාල වේලාව ඉක්ම ගිහිලා තියෙන්නේ. උද්දච්චය කියලා කියන්නේ සිතේ නොසන්සුන්කම. කුක්කුච්චය කියලා කියන්නේ දැන් විශේෂයෙන් උද්දච්චය කියන්නේ හැවිච්චිච්ච ගතිය. කුක්කුච්චය කියලා කියන්නේ කුසල් නොකළ බව ඇති වෙන අර විචිදසර ගතිය. අයියෝ මට කුසලයක්වත් කරගන්න බැරි වුණා කියලා අම්මලා කියන්නේ වයසකයි. ඊළඟට පින්නතර අකුසල් කළ බව ඇති වෙන හිතේ ගැස්ම. කුසල් කරගන්න බැරි වුණා අකුසල් සිද්ධ වුණා කියලා හිතේ ඇති වෙන ඒ විචිකිච්ඡර ගතිය පසුතැවිල්ලට තමයි කුක්කුච්චේ කියලා කියන්නේ. මේ දෙකම පින්නතුනි නීවරණයක්. මේ නීවරණ තියාගෙන අපට මේ ගමන යන්න බෑ. එහෙමනම් මේ උද්දච්ච කුක්කුච්චේ හිතේ නොසන්සුන්කම පසුතැවිල්ල පාරණය කරන්න තියෙන හොඳම බෙහෙත තමයි චිත්තූප සමය. චිත්තූප සමය කියලා කියන්නේ මොකන්ද? සිතේ එකඟ බව. ඒ සඳහා අපි භාවනා කරන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා ඕන තරම් ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, නොයෙක් විදිහේ භාවනා තියෙනවා. මේ භාවනා මාර්ගයෙන් අපේ හිත අපි තැම්පත් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් පින්නතුනි දානයක්වත් හරියට දෙන්න බෑ. දානෙ දෙයි ඉතින් ක්‍රියාවෙන් කරා නම් කුසල් සිත් ඇති වෙන්නේ නෑ. එහෙමනම් අපිට දානයක් හරි හරියට දෙන්න නම් මේ හිතේ tempත්කමක් තියෙන්න ඕන. ඊළඟට මොකද්ද? ඊළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. විචිකිච්ඡා කියන කියන තේරුම තමයි පිළිගන්නේ පිළියම් නැහැ කියන එක. සැකේ ඇති වුණාට පස්සේ මොන දේ කිව්වත් ඒක හරියන්නේ නැහැ නේද? එහෙනම් මේ විචිකිච්ඡා කියන වචනේ තේරුම මේකට පිළියම් නැත. මෙතන විශේෂයෙන්ම විචිකිච්ඡාව ඇති වෙන්නේ මේ විචිකිච්ඡා කියන නාමයෙන් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි ඒ වගේම ශික්ෂාව කෙරෙහි කුබ්බන්ත අපරන්ත කුබ්බාපරන්ත පටිච්ච සමුප්පන්න කියන මේ ධර්මات. කියන්නේ කුබ්බන්ත කියන්නේ පෙර ආත්මේ තිබ්බද. ඊළඟට තව ආත්මයක් තියෙනවද මේ දෙකම තියෙනවද? පටිච්චසමුප්පාදයේ ඇත්තද? මේ විදිහට පින්නතුන මේ ධර්මයේ කෙරෙහි සැක ඇති වුණොත් අපිට ධර්මයේ ඉස්සරහට යන්න බෑ නේද? එහෙනම් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට සැකයක් තියෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන්. බෑ. එහෙමනම් ඒ සැකේ නැති කරගන්න අපි ධර්ම ගෞරවේ ඇති කරගන්න ඕන. එහෙමනම් පුළුවන් තරම් ධර්මයේ හොඳට ඉගෙන ගැනීම තුළින් අපිට මේ සැකේ පාලනය කරගන්න පුළුවන්. මොකද සූත්‍ර ධර්ම හොඳට ඉගෙන ගන්නකොට විනය ඉගෙන ගන්නකොට අභිධර්ම ඉගෙන ගන්නකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපට හඳුන ගන්න පුළුවන්. ඒ අවබෝධය එනකොට පින්නතුනේම ලෝකයේ එක පැත්තක් වුණත් ධර්ම ඥානයක් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ. මොකද ඒ තරම්ම ගැඹුරුයි ඒ තරම්ම ලස්සනයි මේ ශ්‍රී සද්ධර්මය. බලන්න අද වෙනකන් බුදුරජාණන් වහන්සේ වදාළ එක වචනයක් කිසිම කෙනෙකුට කරුණු සහිතව ඒක එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් උනේ නැහැ නේද? විද්‍යාඥයෝ බලන්න නොයෙක් දේවල් හොයා ගන්නවා. ඊළඟට ඇත්තටම නෑ එහෙම නෙවෙයි ඒක වෙනස් විදිහක් කියලා. අපේ උනත් බලන්න අපි ඔය එක එක අවබෝධ අපි බනට උනත් කියනවනේ. ආ ඉස්සර මම මෙහෙමයි දේශනා කළේ නමුත් දැන් මම තේරුම් ගත්තා මෙන්න මෙහෙමයි කියන අපි උනත් කියනවා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී සර්වඥතා ඥාණය ප්‍රතිලාභ කරගෙන අවුරුදු 80 දී පිරිනුවන් පෑවා. උන්වහන්සේ 80 විතර කිව්වා දා මම ඉස්සර මෙහෙම දෙයක් කිව්වා. ඒක දැන් මෙන්න මෙහෙමයි කියලා කියලා කියනවා. නෑ. උන්වහන්සේ දා අවුරුදු 35 දී කියපු දේම තමයි අවුරුදු 80 දී උන්වහන්සේ දේශනා කළේ. එහෙමනම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපිට කිසිම සැකයක් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ධර්මය අපි හොඳට ඉගෙන ගන්නවා. එහෙනම් එදා සංගාරව කියන බ්‍රහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මට හොඳට මන්ත්‍ර පහරක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ ළඟදී ඉඳලා මට මේ මන්ත්‍ර අමතක වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා පාඩම් කරපු දේවල් අමතක වෙන්නේ නීවරණ තියෙනවා නම්. උන්වහන්සේ ඒක ලක්ෂණ උපමාවකින් අදාරනවා කාමච්ඡන්දය හිතේ පවතිනවා නම් අර පාඩම් කරපු දේවල් උපමාවකින් කියන නිල් වාදනයකට නිල් ටිකක් දාලා ඒ වාදිනේට මොනවා හරි ඩයි එකක් දාලා මූණ බැලුවට මූණ පැහැදිලිව පේන්නේ නැහැ නේද? අන්න ඒ වගේ කියනවා කාමයෙන් හිත ගහුනට පස්සේ පින්නතුනේ හැමදේම අමතක වෙලා යනවා. ඊළඟට පින්නතුනේ ව්‍යාපාදයේ ගැන උන්වහන්සේ වදාරනවා ව්‍යාපාදයේ හිත හිත වැහුණාට පස්සේ හරියට අර අපි වතුර මුට්ටියක් උණු කරගත්තාම ඒක උතුරනවානේ ඒ උතුරන වතුර මුට්ටියට මූණ දා බලන්න පුළුවන් ද මූණ පේනවා කියලා. පේන්නේ නැහැ. මොකද අර හිත ඇවිස්සලා තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා නීවරණ වලට යට වුණොත් අපිට යථාර්ථයක් කරා නම් යන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්නතුනේ තීන මිද්ද බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සෙවල මොනහරි දිය මොනහරි පාසි වලින් වැහිච්ච දිය සෙවල වලින් වැහිච්ච වතුරක මූණ පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි තීන මිද්දේ හිත වැහුණට පස්සේ ඔක්කොම වැහෙනවා. ඊළඟට පින්නතුන උද්දච්ච කුක්කුච්ච ඒ කියන්නේ සැරණදී මූණ පේන්නේ දැන් අපි මුහුද වෙරළට ගිහිල්ලා වෙරළෙන්දගෙන අපිට පුළුවන් මුහුද මොන බලන්න නෑ මොකද වතුර සෙල වෙනවා ඒ වගේ නොසන්සුන්කම තියෙනකොට පින්නතුන පාඩම් කරපු දේවල් අමතක වෙනවා ඊළඟට විචිකිච්ඡාවට උන්වහන්සේ දෙන ප්‍රමාව තමයි වතුර බාධනයක් අඳුරේ තියෙනවා අඳුරේ කියලා මූණ බැලුවට මූණ පේන්නේ නෑ. එහෙමනම් මේ සැකයෙන් වෙලා ගත්තට පස්සේ අපිට යථාර්ථය කරා යන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේ පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්නද නීවරණ පින්නතුනේ අභීනිකව තියනවා නම් දානයක් දෙන්නවත් හරියට බෑ. සීලයක් රකින්න හරියට බෑ. භාවනාවක් කරගන්න බෑ. මොනම විදිහේ පරිත්‍යාගයක්වත් හරියට නම් කරන්න බෑ. එහෙමනම් දන් දෙන්න කැමති නම්, සිල් රකින්න කැමති නම්, භාවනා කරන්න කැමති නම් ප්‍රතිපත්ති පුරන්න කැමති නම් තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් මේ කාමය, ද්වේෂය, මේ අලස කම්මැලිකම්, ඒ වගේම හිතේ පසුතැවිල්ලන සංසුන්තා, ඒ වගේම මේ බුද්ධ ආදී අටදැන පිළිබඳව තියෙන මේ සැකය අනිවාර්යෙන් ටික ටික අඩු කරගන්න අපි මහන්සි ගන්න ඕන. ඉතින් කාමය අඩු කරන්න අසුබය, ද්වේෂය අඩු කරන්න මෛත්‍රිය, විචිකිච්ඡාව නැත්නම් තීන මිත්‍යා අනුකරන්න වීරිය ඊළඟට පින්නතුනේ චිතේ නොසන්සුන්කම අනුකරන්න භාවනාව නැත්නම් සමාධිය විචිකිච්ඡාව අනුකරන්න ධර්ම ඥානය එහෙමනම් මේවා අනිවාර්යයෙන්ම අපේ ජීවිතය තුළින් අපි දකින්න ඕන එහෙම වුණොත් තමයි අපිට මේ ධර්මයේ ඉස්සරහාට යන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා පින්නත් හැම දිනාටම මේ දේශනාව නීවරණ ධර්ම යටපත් කරගන්නට ඒ කාන්තේම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති